මහා නුවණැති හේයින් දීර නම් වූ මොහදුර දුරලු හේයින් විගත මෝහ නම් වූ කෙලෙස් හුල් බිඳලු හේයින් පබින්න කීල නම් වූ මාර සේනා ජයගත් හේයින් විජිත විජය නම් වූ කෙලෙස් දුක් රහිත හේයින් අනීග නම් වූ සොඳුරු සමසිත ඇති හේයින් සුසම චිත්ත නම් වූ වැඩුණු සිල් ඇති හේයින් වෘද සීල නම් වූ සොඳුරු ප්‍රඥා ඇති හේයින් සාදු පඤ්ඤ නම් වූ කෙලෙස් දුර්ගයෙන් එතරට වැඩි හේයින් වෙස්සාන්තර නම් වූ නිමල ගුණ ඇති හේයින් විමල නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම දීරස්ස විගත මෝහස්ස පබින්න කීලස්ස විජිත විජයස්ස අනීගස්ස සුසම චිත්තස්ස බුද්ධ සීලස්ස සාදු පඤ්ඤස්ස වෙසමන්තරස්ස විමලස්ස භගවතෝ තස්ස ශාවකෝ හමස්මි සැකයෙන් එතරට වැඩි හේයින් අකතං කත නම් වූ සතුටින් පිරුණු සිත් ඇති හේයින් තුසිත නම් වූ කාම ගුණ බැහැර කළ හේයින් වන්ත ලෝකාමිස නම් වූ ලෝවේ යහපත දැක සතුටු වන හේයින් මුදිත නම් වූ ශ්‍රමණ ගුණ පුරාගත් හේයින් කත සමන නම් වූ උතුම් මිනිසෙක් හේයින් මනුජ නම් වූ අවසන් සිරුර දරනා හේයින් අන්තිම ශාරීර නම් වූ උදාර මිනිසෙක් හේයින් නර නම් වූ අලාමක සිත් ඇති හේයින් අනෝම නම් වූ කෙලස් දොහවිලි නැති හේයින් විරජ නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙනි මම අකතං කතිස්සතු සිතස්ස වන්ත ලෝකාමි සස්ස මුදිතස්ස කත සමනස්ස මනුජස්ස අන්තිම සාරීරස්ස නරස්ස අනෝපමස්ස විරජස්ස භගවතෝ තස්ස සාවකෝ හමස්මි සංඛා රහිත සිත් ඇති හේයින් අසංසය නම් වූ හැමත යහපත සදනා හේයින් කුල නම් වූ ලෝ සතුන් দমনය කරනා හේයින් වේන එක නම් වූ දහමේ මැනවින් හික්මවන උතුම් රතචාර්යා බඳු හේයින් සාරතී වර නම් වූ උදාර ගුණ ඇති හේයින් අනුත්තර නම් වූ පිරිසිදු දහම් ඇති හේයින් රුචිර ධම්ම නම් වූ නිසක ගුණ ඇති හේයින් නික්කංක නම් වූ නුවණින් ලොව එළිය කරනා හේයින් පබාස කර නම් වූ මානය සිඳලු හේයින් මානච්චිද නම් වූ මහා වීර ගුණ ඇති හේයින් වීර නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම අසංස යස්ස කුසලස්ස වේනයි කස්ස සාරතී වරස්ස අනුත්තරස්ස රුචිර ධම්මස්ස නික්ඛං කස්ස පබාසකස්ස මානච්චිදස්ස වීරස්ස භගවතෝ තස්ස ශාවකෝ හමස්මි අසම ගුණ ඇති හේයින් නිසඹ නම් වූ පමන කළ නොහැකි ගුණ ඇති හේයින් අපමෙය්‍ය නම් වූ ගැඹුරු නුවණ ඇති හේයින් ගම්බීර නම් වූ මුනි දහමට පත් වූ හේයින් මෝනපත්ත නම් වූ බිය රහිත ගුණයෙන් යුතු හේයින් කේමංකර නම් වූ ලොවේහි දෙවියන් බඳු හේයින් දේව නම් වූ ධර්මයේහි පිහිටි හේයි ධම්මට්ට නම් වූ සංවර සිත් ඇති හේයින් සංඋතත්ත නම් වූ කෙලෙස් ඉක්ම ගිය හේයින් සංඝාතික නම් වූ දුකින් නිදහස් වූ හේයින් මුත්ත නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම නිසබස්ස අපමේ යස ගම්බීරස්ස මොනපත්ස්ස කේමංකරස්ස වේදස්ස ධම්මට්ටස්ස සංවුතත්ත්ස්ස සංඝාතිගස්ස මුත්තස්ස භගවතෝ තස්ස ශාවකෝ හමස්මි මහා ඇතරජකු වැනි හේයින් නාග නම් වූ ඈත වනයේ වසනා හේයින් පන්තසේන නම් වූ කෙලෙස් බැඳීම් ගෙවා දැමූ හේයින් කීන සංයෝජන නම් වූ කෙලෙසුන්ගෙන් නිදහස් වූ හේයින් මුත්ත නම් වූ නුවණින් යුතු කතා බහ ඇති හේයින් පටිමන්තක නම් වූ කෙලෙස් සෝදා හල හේයින් දෝන නම් වූ මාන දජ බිම හෙළූ හේයින් පන්නත් දජ නම් වූ වීතරාගී හේයින් වීතරාග නම් වූ දමණය වූ හේයින් දමිත නම් වූ කෙලෙස් සිතුවිලි රහිත වූ හේයින් නිප්පපංච නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම. නාගස්ස පන්තසේනස්ස කීන සංයෝජනස්ස මුත්තස්ස පටිමන්තකස්ස දෝනස්ස පන්න දජස්ස වීතරාගස්ස දන්තස්ස නිප්ප පංචස්ස භගවතෝ තස්ස සාවකෝ හමස්මි සත්බුදුවරුන් අතරේ සත්වැනි මහා ඍෂි වූ හේයින් 27ම නම් වූ කුහක ගති නැති හේයින් අකුහ නම් වූ ත්‍රිවිද්‍යාව ලද හේයින් තේවිජ්ජ නම් වූ ශ්‍රේෂ්ඨත්වයට පත් වූ හේයින් බ්‍රහ්මපත්ත නම් වූ කෙලෙස් සෝදාහල හේයින් නහාතක නම් වූ දහම් පද මැනවින් දේශනා හේයින් පදක නම් වූ සහැල්ලු සිතකය ඇති හේයින් පස්සද්ද නම් වූ දුටු දහම් ඇති හේයින් විදිත වේද නම් වූ හැමට පළමුව ධර්ම දාණය බෙදා දුන් හේයින් පුරින්දද නම් වූ සියලු ගුණයට දක්ෂ හේයින් සක්ක නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම ඉසිමන්තස්ස අකුහස්ස තේවිජස්ස බ්‍රහ්මපත්තස්ස නහාතකස්ස පදකස්ස පස්සද්දස්ස විදිත වේදස්ස පුරින්ද දස්ස සක්කස්ස භගවතෝ තස්ස ශාවකෝ හමස්මි ආර්ය ගුණ ඇති හේයින් අරිය නම් වූ වඩන ලද සිත් ඇති හේයින් භාවිතත්ත නම් වූ උතුම් ගුණයට සැපමිනි හේයින් පත්තිපත්ත නම් වූ දහම මැනවින් තෝරා දෙන හේයින් වෙయ్యා කරන නම් වූ මනාසිහි නුවණ ඇති හේයින් සතිමානම් වූ නුවණින් ලොව දක්නා හේයින් විපස්සී විපස්සී නම් වූ රහත් ගුණයෙන් යුතු හේයින් අනබිනත නම් වූ සියලු නුගුණින් බැහැර වූ හේයින් අනපනත නම් වූ තෘෂ්ණා නැති හේයින් අනෝජ නම් වූ වසංක කළ සිත් ඇති හේයින් වසිපත්ත නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම හරියස්ස භාවි තත්තස්ස පත්ති පත්තස්ස වෙయ్యා කරනස්ස සතිමතෝ විපස්සිස්ස අනබිනතස්සනු අපනත්තස්ස අනේජස්ස වසිප්පත්තස්ස භගවතෝ තස්ස ශාවකෝ හමස්මි යහපත් මඟ වැඩි හේයින් සම්මග්ගත නම් වූ ධාන වඩනා හේයින් ජායි නම් වූ කෙලෙස් හා එක් නොවූ සිත් ඇති හේයින් අනනුගතන්තර නම් වූ පාරිශුද්ධ හේයින් ශුද්ධ නම් වූ කෙලෙස් රහිත හේයින් අසිත නම් වූ නැති නොවන ගුණ ඇති හේයින් අපහීන නම් වූ හුදකලාවේ ඇලුණු ඇති සිත් ඇති හේයින් පවිතත්ත නම් වූ ලොවේහි මුදුනට පත් වූ හේයින් අග්ගපත්ත නම් වූ සසරෙන් එතරට වැඩි හේයින් තින්න නම් වූ අනුන් එතර කරවන හේයින් තාරයන්ත නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම සමුක්කතස්ස ජායිස ජායිස අනනුගතන්ත රස්ස සුද්දස්ස අසිතස්ස හිතස්ස පවිතත්තස්ස අග්ගිපත්තස්ස තින්නස්ස තාරයන් තස්ස භගවතෝ තස්ස ශාවකෝ හමස්මි ශාන්ත විහරණ ඇති හේන් සන්ත නම් වූ ගම්බීර පඤ්ඤා ඇති හේන් බූරි පඤ්ඤ නම් වූ මහා ප්‍රඥා ඇති හේන් මහා පඤ්ඤ නම් වූ ලෝභය දුරු වී ඇති හේන් වීත ලෝභ නම් වූ සත්‍යයටපත් වූ හේන් තථාගත නම් වූ සොඳුරු ගමනක් වැඩි හේයින් සුගත නම් වූ එවැනි වෙන කෙනෙකු නැති හේයින් අපපටි පුද්ගල නම් වූ සමාන කෙනෙක් නැති හේයින් අසම නම් වූ විශාරද ඥාන ඇති හේයින් විසරද නම් වූ සියුම් නුවණ ඇති හේයින් නිපුණ නම් වූ වාග්යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම සන්තස්ස බූරි පඤ්ඤස්ස මහා පඤ්ඤස්ස වීත ලෝබස්ස තථාගතස්ස සුගතස්ස අපපටි පුග්ගලස්ස අසමස්ස විසරදස්ස නිපුනස්ස භගවතු තස්ස ශාවකෝ හමස්මි තණ්හාව සිඳලූ හේයින් තණ්හච්චිද නම් වූ අවබෝධයට පත් වූ හේයින් බුද්ධ නම් වූ කෙලෙස් දුම බැහැර කළ හේයින් වීත දූම නම් වූ කෙලෙස් හා නොතැවරී සිටිනා හේයින් අනුපලිත්ත නම් වූ පුද පූජාවනට සුදුසු හේයින් ආහුනේය නම් වූ ශ්‍රේෂ්ඨ උතුමෙකු හේයින් යක්ඛ නම් වූ උතුම් පුද්ගලයෙකු හේයින් උත්තම පුද්ගල නම් වූ අසාමාන්‍ය ගුණ ඇති හේයින් අතුල නම් වූ මහා ගුණ ඇති හේයින් මහා නම් වූ මහා යසසට පත් වූ හේයින් මහතෝ යසග්ග පත්ත නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම නාගස්ස පන්ත සේනස්ස තණ්හච්චි දස්ස බුද්දස්ස වීත දූමස්ස අනුපලිත්තස්ස ආහුනේයස්ස යක්කස්ස උත්තම පුග්ගලස්ස අතුලස්ස මහතෝ යසග්ගපත්තස්ස භගවතෝ තස්ස ශාවකෝ හමස්මි